මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න මුවන් පැලස්සේ කීරාලට හතුරු කරදර වැඩිවීම නිසා එවක ඒ පලාටේ දරුණු මිනිහෙකු වශයෙන් හා දක්ෂ දඩයක්කාරයෙකු වශයෙන්ද නම ගිය මහමූකලන් යායේ වෙඩික්කාරයා මොරකරුවෙකු හා සේවකයෙකුසේ පත් කරගත්තේය. මේ වන විට කීරාලගේ සොයුරිය උක්කු මෙනිකේ හා ඇගේ සැමියා වූ ටිකිරි දුම්බරේ කීරාලට නොදන්වා රහසිගතව අන්තිම කැමැති පත්‍රයකට මහරාලගේ අත්සන ලබාගෙන තිබින. කීරාලගේ පියා මහරාල හදිසියේ මියගියෙන් දේපොළ ගැන කලබල වූ කීරාලට සැකයක් පහළ වී තම පියාගේ බූදලේ සියල්ලම තමාට පවරා දී මහරාල මියගිය බව කීවේය. මෙහිදී උක්කුමැණිකේ රහසිගතව ලියාගෙන තිබුණු අන්තිම කැමැති බලපත්‍රයක් තියා ඇති බව කීමෙන් කීරාලගේ ඉවසීම භංග වී වස්තු තණ්හාවෙන් පිම්බී වෙඩික්කාරයාට ගුරුහරුකම් දුන්නේය. ඕ පුතා ඕ ඕ ඕ ඕන් ආයිබෝවන් මම මේ ස්ටෝරුවේම පැත්තක රෑ නවාතැන් ගත්තා. හොඳයි හොඳයි. දැන් ඉතින් මට ඒ වලව්වේ මඩුගේ ලැබුම් ගන්න ඕනේ නෑ. හ්ම් හ්ම් හ්ම්. එතන හාමි වලව්වේ හාමුටත් කියන්ට. එතන බොට තරහට නෙවෙයි වලව්වේ මඩුගේ දෙන්න බෑ කිව්වේ. මං දන්නවා. තමුන්ගේ පවුලේ කෙනෙක් එතන නවතින්න ඕනෑ කීවලුනේ. හ්ම්. හරි හරි ඒ කතාව දැන් ඕන නෑ. හැබැයි ගොයියෝ උඹ මේ වත්තේ තියෙන හැම දෙයක්ම ඇහැ ගහගෙන රැක බලාගනි. වැරදිලාවත් මගේ නගා හරි නගාගේ මිනිස්සයා ටිකිරි දුම්බරයා හරි මේ දේපොළ වලට ඇඟිලි ගහන්න ආවොත් වහාම මට දන්නන එක හොඳයි. මයේ නගාට වඩා ටිකිරි දුම්බරයා උඹව නටවන්න බලයි බය කරලා. එහෙමද? හොඳයි ඒකත් මම බලා ගන්නම්. තව එකක් මට බොට කියන්න ඕනේ. මයේ අප්පච්චි මැරෙන්න කලින් අර පහළ වෙල්ලි ආයේ කුඹුරක් ගත්තා. ඒක දැන් මටයි අයිති. හැබැයි ඒ කුඹුරට අල්ලපු කුඹුර අයිතිකාරයා මේ ඔබ දන්නවත් ඇති. නම් පොජ්ජ කිව්වොත් හොඳයි. නම මල් බාලයා. උඹ දන්නවද මිනිහා? ඕ පහල ගම්මැද්දේ අර කිතුල් මල් මදින බාලයාද? ඇයි බාලයා කුඹුර ආරච්චිලට දෙන්න බෑ කියනවත්? එහෙමද? හොඳයි. මිනිහා ඒක එක්කෝ අර පරණ කෝරාලට විකුණන්න බලා ඉන්නවා. නැත්නම් ඔබ දන්නවද අර පාත රට ඉඳලා ඇවිත් කුරුඳු ගස් තලවලා පොතු පිටමන් කරන මිනිස්සයා කුරුන්දා මුදලාලියා. <laughs> ඕ මන් දන්නවා කුරුන්දා මුදලාලියාව. හොඳ මිනිස්සෙක් ඒ කුරුඳු මුදලාලි. ආන්න ඒ මිනිහට විකුණන්න බැරි නෑ බාලයාගේ කුඹුර පොජ්ජ. ඒක මට වස ලැජ්ජාවක්. පිටගංකාරයෙකුට මය අප්පච්චි මට අරන් දීපු ඉඩමට යාව තියෙන කුඹුර පිටට ගියොත්. එහෙමද? හොඳයි ඒකත් මම බලාගන්නම්. මේ ඒක නවත්තන්න තියෙනවා කාරණාවල් දෙක තුනක්ම. එකක් තමයි මේ ඒ කුඹුරු කෑල්ල අයිති බාලයට හොඳින් කතා කරලා කියහන්. ඒක පිට කෙනෙකුට දුන්නොත් බොහොම නරක දෙයක් වෙයි කියලා. බොට තේරුණාද? හොඳයි. මං කියන්නම් බලන්න. වැරදිලාවත් බාලයා කීවොත් ඒ කුඹුරු කෑල්ල මට දෙන්න බෑ කියලා එහෙමද හොඳයි ඒකත් මම බලාගන්නම් අන්න හරි අන්න හරි ආන් එහෙම තමයි මාන් දන්නවන්නේ උඹේ තරහතිරම ඒකයි මං උඹම එනකල් වෙන කවුරුවත් ගත්තේ නැත්තේ හැබැයි ආයිබෝන් මං ඒ ඕනෑම තුත්තෙහියක් කරන්නා තමුන්නේ මට අර අලුත්ම තුවක්කු බටයක් අරගෙන දෙන්න ඕනේ. අනික මට කන්ට බොන්ට විලිවහ ගන්නට ඕන කරන දේ ගන්නට කියන්ට කාසි කීනෙව යහමින් දුන්නේ නැත්නම් මම නිකන් තටු නැති සකලෙක් වගේ. ආහා සකලෙක් කිව්වේ තටු නැති කුරුල්ලෙක් වගේ කියන එකද? කුරුල්ලෙක් කියන එක ඈත ඉසව්වේ මහා නරක කුණු හබ්බයක්. ආහා හරි හරි හරි. තටු නැති සකලෙක් නෙවේ උඹ දැන්. <laughs> ඕන් එච්චරයි. මට දැනගන්න ඕනේ කරා. තව එකක් ආයිබෝ. ඔව්. මම මේ ගිනි කන්දයා පත්තු කරනකොට ආහා මේ ගිනි කන්දයා කියන්නේ තුවක්කුවට නේද? ඒක නිකන් ආවට ගියාට පත්තු කරගන්න කාරි නෑ. හ්ම්. ඒ සද්දෙට අර එගොඩ ගොඩේ ඉන්න වැසියෝ කලබල වෙයි. <laughs> වැසියෝ කීවේ කකුල් හතරේ වැස්සියොද කකුල් දෙකේ වැස්සියොද බෝලම් විදිකාරයා වැස්සියෝ ගැන නෙවෙයි මම මේ කීවේ වැසියෝ වැසියෝ වැසියෝ කියන්නේ ගම්වැසියන්ට මිනිස්සුන්ට <laughs> මං දැන් මේ මහා මුවන් පැලැස්සේ රටේ හැම තැනටම ගම්මුලා දෑරියා ඉතින් මහේජන්ත උන්වහන්සේ මට කීවේ මේ පොරදේශේ ඉන්න වැසියන්ව ආරක්ෂා කරගෙන රාජකාරිය කරන්නට කියලා යා. බොට තේරුණාද? පොරදේශේ කොහෙද තියෙන්නේ? මේකට යන්නේ ඉඳලා උගන්නන්නටනේ මට වෙලා තියෙන්නේ. ඒක මට කරන්න බෑ. ඒ හින්දා උන් ඔය ඕන නම් තුවක්කුව පත්තු කරපදෙ. ගමන්. ඇවුනදා අයිබෝන්. මං මේ පොරදේශෙත් බලා කියා ගන්නා. හැබැයි මට අද හෙටම අර කරදාසි කොලේ නම් ඕනෙමයි. ආ මොන කඩදාසි කොලේද බොල? ඈයි අයිබෝන්. ඉඳලා හිටලා මේ යායට ආව පොලෝසියේ මහත්තුරු ඉස්සර වෙලාම ඇහුවේ. මිනිහෝ කොම්බේ ලයිසොන්. ආහා මොනවද පොලිස් මහත්තුරුන්ගෙන් ඊගාවට ඇහුවේ? හේ මිනිහෝ මොට කවුද මේ තුවක්කුව ගන්නට ලයිසොන් දුන්නේ? කොම්බේ ලයිසම කාගෙන්ද බෝ මේ තුවක්කුව ගත්තේ? ඔබ කීයක් මේකට ගෙව්වද? ඕන් ඔය වගේ මං හීනෙන්වත් හිතුවේ නැති ඒව අහලා. මං වැරදිකාරයෙක් කරයි ආයිබෝ. ආහා ඒ කියන්නේ පොලිසියේ මහතුරු උඹ හිටපු ගල්ලෝයේ හේන් වලටත් ආවයි කියලාද? නැතුව. අන්න ඒකයි මට ඒ ලැයිසොම කියන කරදාසි කොල කෑල්ලත් ඇන්න දෙන්න කියන්නේ. හාරි හාරි. ඒකත් මං කරලා දෙන්නම්. හැබැයි වෙදිකාරයෝ මං ඒ ලයිසම අරගෙන දුන්න පළියට උඹේ තුවක්කුවේ කොකා ගස්සලා කිසිම මිනිහෙක් හරි ගෑණියෙක් හරි මැරුවොත් නේද? උඹත් ගස් මාත් ගස්. ගස් කියන්නේ මොන ගස් දෙව්වා? එක ගහක්ද නැත්තම් මිනිහෝ ඒකත් එක ගහක් තමයි. හපොයි මන් නගින්නම්. තමුන් නැහැ බිබයින්ට නගින්ට බය නම්. ආන් අර ගොන් වස්ස මං උව මෙල්ල කරන්න. හෝ හෝ හෝ හෝ. මේක එළුංගහවත් අඳුනන්නේ නැති දඩයක්කාරයෙක් නේ. දැන් මට මේක ආපහු අරින්නත් බෑ. මේ මගේ වත්තේ පරණ ස්ටෝරුවේ ඉන්න එපා කියන්නත් බෑ. හැබැයි මූ මගේ නගාගේ මිනිහා ටිකිරි දුම්බරයාගේ ඔද මිදින්ට පුළුවන් මිනිහෙක්. ඉතින් මේ වාගේ එකෙක් මේ මගේ බූදලේ බලා ගන්න නවත්ත ගත්තේ නැත්නම් මේ තේවත්තේ කෝපිවත්තේ එනසල්වත්තේ ගම්මිරිස් කරාබු නැති සේර්ම වතු වල එන ආදායම යකාට යයි. ඒ හින්දා මම විධිකාරයට මේව බලා ගන්න දෙනවා. ඒ සරි වල්ලි ආයනවා නේද? ඕ ඕ හදයා. ඕ ඕ කිව්වා හදයා. ඕ. ඒ හිම්බන්න. ආයෙකල. අයිය මොයි වල්ලියා බඳපු පරණ කරත් අරගෙන ආවේ. කවුද පොට එන්ට කිව්වේ? නෑ නෑ. කීවේ මමයි. ඇයි? මොනවා? මගෙන් අහලා දාවි. ඇයි හදිසියෙම මේ පස්සෙන් ආවේ? මහතැනකින් මට අනාඥාවක් ආවද රාජකාරියක් ගැන? ඒවෙන් එකක් එන්ට කලින් මම මේ ආවි. එක බොම වැදගත් ගෙදර ඇත්තෝ. යාට දිග්ගක් ආවනම් මට බෑ ඒක අනිස්සායන්ට ඇහෙන්ට කියන්න. හරි හරි මේනවා මේනවා. <clears throat> මේ අනුමානයක් නෑ මල් බාලයා කුඹුර පිට කාට හරි විකුණනවා. මේ වෙදිකාරයා ආන්හල වත්ත පහල තියෙන රන් තැඹිලි ගහට නැගලා හොඳ තැඹිලි වල්ලක් කපාගෙන වරෙන් විගහට ඒ ආ මොකද්ද ඔය රහසය එතන අන්න හේගේ නගන්දී මස්සිනයි පෙරකඩුරු මහත්තයෙකුයි පොලිසිය රාලාම් කෙනෙකුයි අපේ මහ ගෙදරට එනවලු හෙට නැත්තම් අනිද්දා මං අහන්නේ ඇයි එන්නේ කියලායි මං අහන්නේ කවුද ඔය ආරංචි එතනට කීවේ මම මේක ලේසියෙන් අරින්නේ නෑ එතන කිව්ව එක්කෙනාගේ නම කියන්න එපා කියලා දිවුරෝගණයි මට ওই රහස කීවේ ඒක හින්දා මං දැන් නම් කියන්නෙම නෑ කොයි දෙයයන්ට කියන්නද ඉතින් ඈ? මොකද්ද මේ කරන්ට යන හදිය කියලා ඈ? මගේ පංචස්කන්ධෙම ඇවිලෙනවා එතන. පංචස්කන්ධෙම ඇවිලෙනවා. ඒගොල්ලෝ හේව සැක කරන වගේ මට දැනෙන්නේ. ඔය ඔය බලාපල්ලකෝ ඉතින් ඔය බලාපල්ලකෝ. ඇයි මං කාලයක් තිස්සේ අප්පච්චිට බේත් හේත් දිදී කෑම බීම දිදී අප උපස්ථාන කෙරුවේ ඈ ඕවහන්ටද? ඇයි මාව සැක කරන්නේ? මොනවද උන් කියන්නේ? ඔහේගේ අප්පච්චිට හොඳ ප්‍රතිකාර නොකර උන්ද මැරුණලු අකාලේ. අහස පොළෝ ඉරහඳ දෙයෝ සාක්කි. කවුද ඔය කට කැඩිච්ච කතාව කීවේ? අනේ මේ මම ඔය කියාපු කිසිම දෙයක් කාටවත්ම කියන්න එපා gedara ඇට්ටු. මට මේකේ විසුමක් ලැබෙන එකක් නෑ. ඔය කියන්ට ඇත්තේ මගේ නගන්ඩි කියන අර අර අර අර අම්මා ඒකිට මං හා අර වත්තේ වැඩ කරන මිනිස්සුන්ට ඇහෙන්ට කෑ ගහන්න එපා. මේක මහ බස ලැජ්ජාවක් නේද? යකාට ගියේ දෙන් ලැජ්ජාව. යකාට ගියේ දෙන් ලැජ්ජාව. උක්කුයි ඇගේ අර තිකිරි දුම්බරයයි බලන්නේ අප්පච්චිගේ බූදලේ අතට ගන්ටයි එතනෝ මම මේක ලේසියෙන් අරින්නේ නෑ අම්මා කණ්ඩාර මිනිහා කැඹිලි වල්ලක් ගෙනාවා ආ ඒ ඒ ඒ ඒ දෙදි කාලා හපාපන් කැඹිලි ගෙඩි තුනක් මාන අනේ ඕව විහෙල බඩ පුරව ගත්තම කන්නේ කොහාටද කන්ට යමක් අපට ඉතුරු වෙයිද මගේ නගයි යගේ අනේ මම මොකටද කියන්නේ හැබැයි එතනෝ මම මේක එහෙම ලේසියෙන් අරින්නේ නැහැ. ඈ ඒ වුණත් උක්කුයි ටිකිරයි ඇයි මට මේ වගේ හින ගහන අපරාධයක් කරන්න කියලා කීවේ නැද්ද ඔය රහස කියපු මිනිස්සු? ඒ ඇතු සීරම කියනවායි කියන්නේ ඔහේගේ අපච්චි මැරුණේ ඔහේගේම වැරද්දෙන් කියලා. අනික් කාරණාව ඇයි උන්ලා මැරිච්ච දාට පහුවින්දම ආදාහන කෙරුව කියලා. බොලන් එතනෝ මේ මොර සුවර්ණ මහ වරුසාව ඈ මේ මාස්ලහි කාලේ කවදා පායයිද ඈ එතකල් මගේ අප්පච්චිගේ ඒ මුරුත්තා දේහය ඈ මූර්ත දේහය මූර්ත දේහය අන්න අන්න ඒක තියාගන්න පුළුවන්ද මං අහන්නේ අන්න ඒකයි මං ගම්වැසියන්ට අනේ මගේ මගේ අපච්චි කියන උතුම් මිනිස්යාගේ මුරු මුරු මුරුත දේ මුත්ත දේ අන්න අන්න අන්න ඒකට ගිනි තියලා අපෝයතදී මගේ පපුව පලන්ට එනවා බැල පොච්චිගේ අපච්චුදී වෙනකොට අපේ උණ්ඩගේ ඒ තේජවන්ත ඇඟපත ගිනි ජාලාවකින් වෙලා ගත්ත ඇති මතක් වෙනකොට මට මගේ පපුව ඔය වගේම කනගාටු තමයි ඒ වුණාට අපි මොනවා කරන්නද දැන් ඔහෙගේ ඒ අපච්චි ගියා මගේ හොඳ මාමන්ඩිත් ගියා. ඔව්. ඔව්. තැඹිලි ලොදත් එක්කම විදුරුවකට දාලා ගේන්න දායි බෝන්. මට එපා ඔය තැඹිලි වතුර. මට තියෙනවා ඔయిత වඩා ලොකු තිබහක් සංහිඳව ගන්නට බොල. මොනවද මේ කියන්නේ? කියන්නේ කියන්නේ මගේ නංගි කියන හුක්කු අර දුම්බරයාගේ බහට මේ මට අයිති දේපොළ උදුරා ගන්න කරන මායම් ගැන හිතන්ටවත් බෑනේ. එතනී හොනේ මට යකෝ එනවා. ඒක හරි පටලැවිල්ලක් නේද? ඔහේගේ නංගි කියනවලු ඒ මාමන්දි මැරෙන්න කලින් ඒ නංගිට දෙන්න කියපු දෙ කිසිම දෙයක් ඔයා දුන්නේ නෑ කියලා. ඔන්නේ ඔන්න ඔන්න ওই වෙලාවට තමයි මගේ සීරියක ආවෙස වෙන්නේ මට. මම මේක ලේසියෙන් අරින්නේ නෑ එතනි තේරුණාද? නඹෝලේ වැඩ. ඇයි මට කෑ ගහන්නේ? මම දේ කතාව කීවේ. කීවේ කීවේ උක්කොයි යගේ මිනිහා දුම්බරයයි වෙන්න පුළුවන්. නමුත් නෝ ඇයි ඉතින් ඒකට මට කෑ ගහන්නේ? කෑ ගහන්නේ. ඇයි ඒක කියලා හිකි හිකි ගාලා hina වුනේ එතන? ආ වටිනවද මට ඒ වගේ සුළු වැරදීමක් වුණොත් හිකි කිකි ගහලා hinaවෙන්න ඈ ඈ පින් සිද්දුවේ මේ අහන්ට මං ඒ hinaමුනේ ඔහෙට නෙවෙයි දෙයියන් පල්ලා ඔහෙට නෙවෙයි එහෙනම් කාටද කාටද ඔහෙගේ නගා උක්කුමැණිකෙට ඒකට මං සමාව දෙනවා එතන ඒ වුණත් වෙන මොනවද මට විරුද්ධව මගීම නගා කියන අනික් කතාවයි හ්ම් මේ අහන්ට gedara ඇත්තෝ මම මේ එක රහසක් කියන්ට ඇවිත් ඇති මේ බැනුම් ඇහුවා. ඒ හින්දා මං යන්නම් gedara. හ්ම් අහන්ට එපා අහන්ට එපා යන්ට යන්ට. මට දැන් කාත් කවුරුත් නැති එකෙක් වගේ ඉන්නකොට මගේ අමුසිඟිත්තත් පිටු පානවා නම් මං කොයි කාට කියන්ටද මේ අවනඩුව? නෑ මං කවදාවත් පිටු පාන්නේ නෑ. නුමුත් ඔහුගේ නගා ඔක්කුමැණිකේ එයාගේ මිනිසයා දුම්බරයි මේ මුළු මුවන් පැලැස්ස හැම තැනම කියලා තියෙනවා ඒ නගාට දෙන්න ඔහෙගේ අප්පච්චි කියපු බූදලේ කිසිම දෙයක් මොලං එතනී අප්පච්චි මට දෙන්න කියාපු ඒ දේපොළ මං උන්ද ඉඳද්දිම දුන්නනේ මොනවද දුන්නේ කියලා මමවත් දන්නේ නෑනේ ඇයි එතනී අප්පච්චි මට කීවා කීරාල පුතේ උඹේ එක්කුසේ උපන් ඔය නගාට මම මේ දෙන්න කියන දේ මෙන්න මෙව්වයි ආ අර අටලාහේ කුඹුරු කෑල්ල දුන්නා. ඊගාවට ඒකට යාව තියෙන තුත්තිවි හේනෙන් ටිකක් දුන්නා. අර අර කකුල කැඩිච්ච එළදෙන දුන්නා පැටියත් එක්කම. ඉතින් තවත් මොනවද ඔය ඉල්ලන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේ මහා බූදලෙන් භාගයක්ම ඒ නගාට දෙන්න කියලාලු. ඒ මාමන්දි කීවයි කියන්නේ. හැබැයිද හැබැයිද <laughs> ඒ කියන්නේ මේ පරණ වලව්වක් දෙන්න කීවලු දප්පච්චි දුවලා ගිහින් කැලණි ගඟෙන් නාලා ඉස්සෝදගෙන වරෙන් ඒව මගෙන් ගන්ට නගන්නේ. මම මේක ලේසියෙන් අරින්නේ නෑ එතනෝ. අනේ මේ ඔහේ පොරොන්දුනා මට මේ රහස් එලිදරව් කරපු විත්තියකට සටහනකට මගේ නම විතරක් ගාවන්නේ නෑ කියලා. මොනවා මොනවා? හ්ම් මං එහෙමත් පොරොන්දු වුණාද? හ්ම් හරි හරි. මං එහෙම පොරොන්දු වුණා නම් ඒක කඩන මිනිහෙක් නෙවෙයි මේ කටුපුල්ලේ gedara කීරාලයා. එපා. අර වත්තේ වැඩ කරන මිනිස්සුන්ට ඇහෙනවා. ඒයි ඒයි ආරු මොකක්? ඒයි ලැජ්ජමි. ඒයි දිනදාස. වැඩ කරන්න නම් ආවේ වැඩ ටික කරලා ගෙදර යනවාද නැත්නම් මෙතන කතා බහ කරගෙන අර ආප්ප කඩේට ඉඳලා ඕපදූප කියනවාද? ඔන්නම ජොඩේ. හොඳමයි. ඒ මිනිසුන්ට එහෙම බනින්ට එපා. ඔය ඉතින් ඔය ඉතින් මං උන්ට padi ගෙවන්නේ මෙතන කරන කියන දේ අහගෙන ඉන්නද? ආයිබෝන් මේ තැමිලි ගෙඩි කපලා හුඟක් වෙලාද? මට කන බොන දේ හිතන් අමතක වුණා මගේ නගණ්ඩි ඒකගේ අර දුම්බරයයි මට විරුද්ධට අඳින අංචියට. මොකද්ද අංචිය කීවේ? මේ අවවාසේ මට බෑ ওই හැම දෙයක්ම එතනට කියා දෙන්න. ஏய் ஏய் ஏய் ආරමුගම් ආරමුගම් මේ නැතිමි ඩොලේ ඒ දිනදාස දැන් අති මේ ස්ටෝර් වල ළඟ වැඩ කෙරුවා දැන් යනවා අර අනිකෙවුම් අනිකෙවුම් අනිකෙවුම් ඉන්න තමයි හොඳම කියලා මේ මදි කිනිසු කියන්ටකෝ හ්ම් හරි හරි අම්මේ අර අර අනික් මිනිස්සු වැඩ කරන පල්ලෙහා වත්තට පල්ලෙයල්ලා හොඳයි ඔය පල්ලෙයල්ලා නොකිය යන්ට කියන්ට බැරිද ඒ උදවියත් මිනිසු නේද ඇයි ඊ කාණ්ඩෙට අපි පහත් කරලා කතා කරන්නේ? මොලං එතනෝ මට දැන් හොඳටම කේන්ති ගිහින් ඉන්නේ ඇයි මේ? ඈ ඔයගේ නගා මේ බූදලෙන් භාගයක් ඉල්ලන හින්දා. අම්මේ බූදලෙන් භාගයක් කීවා. ඒ කියන්නේ අපේ අම්මා මැරෙන්න කලින් තියලා ගිය අර රම් පවුම් ටිකත්, ගෙඩි රුපියල් ගොඩ, මැණික් ගල් ටික කනකර ආභරණ ගොඩ බුදු අම්මෝ ඒව දුන්නොත් මං ඉවරයි අයබෝ මේ රන්තපිලි ගෙඩි වල ඇස්ස ගහලා දැන් හුඟක් වෙලා මේ ආපම් වෙදිකාරයා මේ ආපම් මං උඹට මේ රක්ෂාව දුන්නේ ඇයි මගෙන් වැඩ ගන්නටනේ හරි මං තමුන් නැහැ කියන ඕනම වැඩක් කරන්න කැමතියි කාට හරි වෙඩි බටේ මාළලා කොකා ගස්සන්ටද? <laughs> මට ඉකියක් දෙන්න. එපා එපා එපා වෙඩි කර එපා. එහෙමද? ඔව් ඒක එහෙමයි. ආරච්චි මහත්තයා කියන පළියට ඔය කොකා ගස්සන්ට එපා. පණ තියෙන මිනිහෙකුට හරි සතෙකුට හරි. එතන එතන යනෝ යන්ට මෙතනින් යනෝ යන්ට මෙතනින් දැන් ඇති ඔය බණ කිව්වා. ඒ හේම් බණ්ඩා ගෙනෙන් ඔය කරත්තේ මෙහාට. හොඳම ආරක්ෂිලා හොඳම තව එකක් මට කියන්න අමතක වුණා. එළිය අපච්චි මැරෙන්න කලින් උක්කු නගයි ඒ තිකිරි දුම්බරේ මාමන්ඩිට බෙහෙත් තරම් දෙන්න කියලා දවසක් එක්කරගෙන ගිහින් උන්දගෙන් අන්තිම කැමති පත්‍රයට අස්සන් ගත්තා. ආමේ අද මුවන් පැලස්සේ රංගපෑම් කීරාලාරච්චිල විජේරත්න වරකාගොඩ එතන චන්ද්‍රා කළුආරච්චි වෙලිකාරයා කමල් ගමකේ කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාසූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන